රූප කර්මස්ථානයේ ගිවන් කරනකන් දක්ෂ වෙලා හොඳට Taman කෙරේ ස්වයං විවේචනයකින් බැලුවොත් තුනෙන් එකක් අහුවෙන වේදනාව. ඊගාවෙක අහුවෙන සංඥාවට මතක තියෙන දේවල් සේරම අපි එකතු කරනවා මතක හිටින් නැති දේවල් බයක් විදියට බීජකාවක් විදියට ඩිමෙන්ෂියා කියලා එහෙම නැත්නම් ෂෝට් මෙමරි එක නැති උනායි කියලා පුදුම බයයි. එනිසා අපිට කවදාකවත් නොදන්න ශේෂයකට යන්න බෑ. භවනදී යම් වෙලාවක තමයි නොදන්න ශීර්ෂයට ගිය ගමන් ගියාට වැඩිය වේගෙන් ආපහු වෙනවා. ඒ හැටි මම දන්නේ මට මතක නෑ මොනවා වුණාද දන්නේ කියලා. සංඥා තියෙන හරිය තමයි වැඩ කරන්නේ. සංඥාව නැත්නම්කට ගියොත් මම මමයක් නැති වෙනවා. තණ්හාවක් නැති වෙනවා මානයක් නැති වෙනවා. ඒක අත්නෑර ඉදිරියට යන්න නම් බුද්ධ ශ්‍රද්ධාවක් තියෙනවා. මෙතෙන් ආව පාරක් ඇත්තයි. කාමයේ කිව්වා සත්තයි, රූපේ කිව්වා සත්තයි. දැන් ඉන්නේ මේ සංඥාව පිළිබඳ වෙලෙදී මේකත් කියවන්න නම් කරන්න තියෙන්නේ ඕක දැනගෙන කරගෙන කොහොම ඉන්න එකයි කරන්න තියෙන්නේ කලබල වුණොත් අවුල් වෙනවා කියලා මේ සංඥාදිගෙත් කතන්දරයක් තියෙනවා. ඊට පස්සේ සංස්කාර කියලා කියන්නේ මේවා එනකොට ඒවට පිළියම් වෙන එක. සකස් කිරීම කරන එක. සංස්කරණය කිරීම, අංග සංස්කරණය කිරීම. ඉතින් මේ සතක් කිරීම වැඩි කරන්න වැඩි කරන්න ප්‍රශ්න උත්තර මේ ශිෂ්ටාචාරය වෙන්න වෙන්න අපි සකස් කිරීම වැඩි කරනවා. ඉතින් මේ සංස්කරණ අපි ඔය ඇඟ පොඩ්ඩක් එහෙම කරන එක දක්වලා යනවා. භවනා කරනකොට නලියන හැම දෙයකදීම කරන්නේ පොඩ්ඩක් හරි වැඩි කරනවා සකස් ඒ සකස් කිරීම වල කෙලවරක් නැහැ. කොයි වෙලාවකරි ඒක බලන්න පටන් අරගත්තොත් මම මේ උදේ ඉඳලා ඇඳ වෙනකන් ඇති දේ ඇති හැටියට බාර ගන්නවත් නැත්නම් මේක හදන්න හදනවාද කියලා අපි මේකට නිර්මාණශීලී කියලා දාගෙන ප්‍රගතිශීලී කියලා දාගෙන ඒව හදන එකනට තෑගි දෙන්න ලෝකයක් හදාගන්න තියෙනවා. ඇති දේ ඇති හැටියට බාරගත්තොත් ඌ වැද්දේ. ඌ මැට්ටේ. ඌට තේරෙන්නේ නැති ඉතින් මේක කොච්චර ඇතුළට බහලා තියෙනවද කියනවනම් අපිට අර රූපේ ගෙවිගෙන යනකොට අපි කරන ආලවට්ටම් ටික නලියන නලිය විල තියා බලනකොට මේ සකස් කිරීම ඒක නිකන් අපිට හිතෙන්නේ මේ පෙරපිනක් වගේ කියලා. මට මේ යම් යම් දේවල් කරන්න පුළුවන්කම පෙරපිනක් කියලා. ඉතින් කොයි වෙලාවක හරි තමයි තේරෙන පටන් අරගත්තොත් මේ දෙයක් වෙනස් වෙනකොට බලාන ඉන්න බැරිකමක් අපිට තියෙනවා. බලතේ වෙනස් කරන බලාන ඉන්න බැරිකතිය තියෙනවා. ඒ වෙනස් බල දෙයක් වෙනස් වෙන දිහා බලන්න බැරිකතිය නිසා අපි දේවල් සකස් කිරීම කරනවා. හරි අහිංසකයි. ආයේ මේ දෝෂයක් නැහැ. හරිම අහිංසකයි. කොයි වෙලාවෙම මල පයින්නත් මේක ඉතාමත් දරුණු වෙන්නේ අපි තව කෙනෙක් සරස් කරන්න ගිය දවසේ ගෝරි ගොඩයි. අපිට කවදාකවත් බෑ තව කෙනෙක් දිහා බලලා ඒකට වෙන්න අරින්න බෑ. ඒකට අත දාන්න හිතෙනවා. සකස් කරන්න හිතෙනවා. ඒකට වගකීම් පටව ගන්නවා. අපි නෑ නෑ මම කිව්ව නැත්තම් කවුද කරන්න කියලා වගකීම් පටව ගන්නවා. වටවගත පස්සේ කිලෝරක් නැති පටලවිලි ගොඩක් එන්න පටන් ගන්නවා. ඉතින් සම්බුදුජානක ක්‍රමේ මේ වචී සංඛාර, කාය සංඛාර චිත්ත සංකාර කියලා මේ සේරම නැතර කරන්න උගන්න. නොකත්ම නොකර නිකන් ඉන්න පුළුවන් ස්වરૂපයක්. අන්නේ වෙලාව විතර අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම අපි ආංශිකව එක එක දේවල් වලට ප්‍රතික්‍රියා කර කර ඉන්නවා. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරය මේ රූපය පිළිබඳව යම් ප්‍රමාණයකට ගුරුසු තැන ඉඳලා සියුම් තැන දක්වා හෝ මොකක් හරි වෙනසක් දැක්කම ඒ අනුව තමන් ඒකට ප්‍රතික්‍රියා කරන ක්‍රම තුනක් තියෙනවා. වේදනාතික ප්‍රතික්‍රියා කරන නැත්නම් සංඥාතික ප්‍රතික්‍රියා කරන නැත්නම් සංස්කාරතික ප්‍රතික්‍රියා කරන. ඉතින් කමඨහන් වාන්තාව අහගෙන ඉන්නකොට හොඳට තේරෙනවා මේ එක එක අඹන්න ගිහිල්ලා හදන්න ගිහිල්ලා වෙලා තියෙන දේ. කවදා හරි යෝගාවචරය හොඳට දිනුනට පස්සේ කමඨහන් වාන්තාව කියලා තාම කියනකොට තේරෙනම ප්‍රතික්‍රියා කරලා තියෙන වේදනාව පැත්තෙන්ද මට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන සංඥා පැත්තෙන්ද මට ප්‍රශ්නේ වෙලා තියෙන සංස්කාර පැත්තෙන්ද කියලා තේරුණාට පස්සේ එයාට කවුරක්වත් කියලා දෙන්න ඕනේ නැහැ. ලියන්න ඕනේ හැබැයි. අමාරුම ඒක දිහා බලන්න. ඒක ඉච්ඡතම අමාරු නෑ. ඒක ඉච්ඡතම අමාරු නෑ. හැබැයි මේ දැනුම තියෙන්න ඕනේ අපිට මේ රූපේ ගිවන් වුණාට පස්සේ අපි ඊගාවට එල්ලෙන්නේ අපි ගිය ආත්මේ ගෙනාවු පුරුද්දක් හැටියට. ඒක මේ වෙලාවේ අපිට වෙනස් කරන්න බෑ. හැබැයි වෙන දැනගන්න. ඒ දැන ගැනීම සුවසේවාට අත්‍යවශ්‍යයි. සරුවචනාංශතේ හැකියාව තිබුණා ආසියනුසේ ඥානෙ මේ යන්න හදන්නේ මෙහා පොල් ගහ ගන්නද කේල් ගහ ගන්නද කියලා කියන්න පුළුවන්. මේ තමන් මේ ආර්ය පරිශ්‍රණය කරනකොට ඒ වෙනස් වීම වෙනකොට තමන්ගෙන් එන ප්‍රතික්‍රියා තමන් කරන දේවල් එක සඳහා වෙන්න අරින්න. ඒකට විරුද්ධ වෙන්න අපිට අයිතිවාසිකමක් නැහැ මොකද අපි ගියාත්මෙ ඉඳලා ගේන කර්ම ශක්තිය වෙන්නේ. මෙන්න මේ දේට ප්‍රතික්‍රියා නොකර ක්‍රියා කරන්න ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නම් ආයුතෙන් කර්ම රස වෙන්න යන්නේ. ඒ නිසා රූපේ ගෙවන් කරපස්සේ වේදනා සංඥා සංස්කාර දිගේ විශාල ගමනක් තියෙනවා. මේ ගමන් තුනක් නෑ කෙනෙකුට තුන් තුන් ගොල්ලක් ඉන්නවා එක්කෙනෙක් ගත්ත පාර දිගේ යනවා. ඒක අර රූපේ ගෙවන් කරද්දී බොහෝ කල් යනවා. ඒ මොකද ඒකෙදී අනුසය කෙලෙස් වලට පරිඋත්ථාන වීතිකම නෙවෙයි අනුසය කෙලෙස් වලට අත තියන්න පුළුවන්. මට මේ දෙයක් ආවොහම ඒක වේදනාව පැත්තේ විදී පැත්තේම නටන්නේ මගේ බලනයක් අරත නෙවෙයි. ඒක ගినాපු ආශය අනුශය හැටියට. මම සංඥාතිකේ නටනවා නම් ඒකත් මට මේ වෙලාව වෙනස් කරන්න බෑ. මට දැනගන්න පුළුවන් ඒක ඇවිල්ලා තියෙන්නේ විශාල මෝහ පටල රාශිය කල්ප ගානක තුතිලාපක. ඒ වගේම සංස්කරණය කිරීමට හැකියාවක් එනවා නම් හිතෙනවා නම් ඒකත් දැන් වෙන එකක් නෙවෙයි. අන්න ඒක දැනගන්න පුළුවන් නම් තථාගතප්ප වේදිතෝ වික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්ඡන්නෝ මහන්නේ මේ සර්වඥාන්සේ දේශනා කරන ධර්මයට ඇතුළු මේ අනුපාඩු හෙලිකෙටුවොත් බබලන මම මට මේ කියන අතවල් පිස්සුව කියලා දන්නවනම් නිවනට ආසන්නයි මේක වසංගල මේකට කාඩ්බෝඩ් ටොටුණු දාලා සම්මාන දීගෙන අනම්මනම් කරන්න පටන් ගත්තාම පිස්සු ඩබල් වෙනවා. බුදුජානනාචි ගාවේ එහෙම ආලවට්ටම මොනක්වත් නැහැ. අපිට දීලා තියෙන කන්නඩිය හැටියට මගේ ප්‍රകൃතිය මොකද්ද කියලා බලන්න නම් මේ වේදනා චරිත සංඥා චරිත සංස්කාර චරිත අනුව තමයි අසුරු කරන කෙනා මොන කෙනෙක්ද මම මොන જાති කෙනෙක්ද කියලා ඒ අසුරින්මයි අන්‍යෝන්‍ය අසුරින්මයි මේක තේරුම් ගන්න. මොකද දැන් සර්වඥාන්සේ නැති නිසා. ඒ නිසා අපි අවංක වෙන්න ඕනේ. අපිට භාවනා කරන්න වැටෙන දේ, හිතන දේවල් ලියන්න එපා, පතන දේවල් ලියන්න එපා, වෙච්ච දේ ලියන්න. එතකොට දැනගන්න පුළුවන් මේ විඥාණය, මේ අපේ තියෙන මේ අඩුපාඩු මොකද්ද? අපේ වැරදි එලි දක්වන්න තියෙන පැකිලෙන ගතියෙන් වැඩ අරගෙන අපි නාස්වමව දාගත්ත මීහරකෙක් වගේ සංසාරේ කරවල කරනවා. අපි හෙලි කිරීම හෙලි කරපො ගමන අපේ වැරද්ද හිරි කරපු ගමන් විඥාණයට යන්නේ නැතක් නැති වෙනවා. පාපොච්චාරණය කරපු ගමන් විඥාණයට යන්නේ නැතක් නැහැ. උදාහරණයක් වශයෙන් හිත පිට ගියයි කියලා හිතන්න. පිට ගියාට කනගාට වෙන්නේ නැතුව නැවත හිත අරමුණට ගෙනත් අපි මේ ක්‍රියාවලිය කරන්න බෑ. කිසිම කෙලෙසක් නැහැ. කෙලෙස් සේරම අවුස්සලා. ධිට්ඨ ධම්ම වශයෙන්ම අවුස්සලා. ඒ වගේ මෙලෝ වශයෙන්ම ගෙවන්න පුළුවන් කර්ම ගෙවන්න පුළුවන් ක්‍රමයක් තියෙද්දී අපි මේ වැරදි වැරදි වසන් ගන්න ගිහිල්ලා විඥානේ දිගගෙත්තම කොට. නිසා වැරදි වෙන එක නෙවෙයි වැරදි වෙන එක සාමාන්‍ය මනුෂ්‍ය ගතිය. අපි ඒක හෙලි කරන්න ඕනේ. එලි කරලා ආයසරයක් කොච්චර ඉක්මනට අර ප්‍රകൃතියට තමන්ගේ වර්තමානට ගෙනත් යන්න පුළුවන්ද කියලා ඒ කොච්චර ගෙනත් තිබ්බත් පිට ගියේ හිත කොච්චරක් ආනාපානට ගෙනාවත් කොච්චර දක්ෂවට ගෙනාවත් සර්වඥන් සිද්ධි කියන දේශනා කරන එක කාටද කියනකම් ආනිසංස ලැබෙන්නේ නැහැ කියන්නේ. ඒ දේ කාටද කියන්නේ? ඒ කියන්නේ පාපොච්චාරණය කරන්න. ආපත්‍ය දේශනේ කරන්න. තමන්ගේ වැරද්ද කාටද කියන්නේ? කිව්වට පස්සේ තමයි මේක කියන්නේ. තනියම නිවන් දකින්න බෑ. තනියම නිවන් දකින්න බෑ. වැරද්ද අල්ලගෙන ඒක හෙලි කිරීමක් කරන්න. හෙලි කරන්න විශ්වසනීය කෙනෙක් ඉන්න ඕන. බුදුසසුනේ තමයි ඉස්ලාම ලෝකෙ පහළ වෙච්ච වගේ විශ්වසනීය පිළිකෙනා. අනිත් එක කරනවා අපිට ඒක භාවනා කරන කෙනෙකුට මේ හෙලි කිරීම හරහා අපේ අහිංසකකම අපේ තියෙන නිහතමානීකම හෙලි කරනකොට එන්න එන්න තේරෙන්න පටන් ගන්නවා අපි නැවතත් අවුරුදු 6කට අනුකුච්චි දරුවෙක් වෙන්න පටන් ගන්නවා. ඔය පැහි කන්නේ අයියා කන්නක් කන්නේ පුළුවන් තරම් ඇතිදී ඇති කියන්නේම අපි ඔක්කොම එකම අම්මගේ දරුවන්ට වැඩිය පුදුම විශ්වාසයක් ඇති ඇති වෙන්නත් ඕනේ භාවනා හරියට භාවනා හරියට ගමන් එක එනවා සමග්ගානන් තපෝසුකෝ කියලා සර්වඥාන්සේ දේශනා කරනවා සමගී වුණට තපත තපස හරි පහසුවක් වසංගන කෙනාට මේක කටු කොහලක් ඉතින් ඒ වසංගන එක තමයි අපේ ප්‍රകൃතිය අපි මේ බුද්ධ ශ්‍රද්ධාවේ දාත ශ්‍රද්ධාවේ සංඝ ශ්‍රද්ධාවේ නැත්නම් මේ අනාථ පිටික සිතුමාට වගේ මේ කියන කතාවෙන් මේක හෙලි කරන්න ඉගෙන ගන්න. හැබැයි ඔක්කොම නෙවෙයි දවසින් දවස ටික ටික හෙලි කරන්න. හෙලි කරනකොට ඇති වෙන බන්ධනය, ඇති වෙන සහෝදරකම නේ කොහෙදවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පව් සමා කිරීම නැත්නම් මේ මේ ආත්මෙදිම ගිවන් කර දැමීම ඒක පව් අහෝසි කිරීමේ ක්‍රමයක්.